මේව එකක්වත් බොරු නෑ කියන්නේ මෙතන භාවනාවක් නෙවෙයි හිත වෙලා තියෙන චින්තන. දිගටම හිතනවා, මනිනවා, කිරනවා. හැබැයි ඉතින් hina වෙලා හරි දොස් කියන දෙයක් නෑ. අපි ඔක්කොම ඔතනදී තමයි මේ ඇවිල්ලා ඉන්නේ. හැම කෙනාම පටන් ගන්නකොට භාවනාවට ගහපු ගමන් පරියන්කේ ඉන්න plan එකක් දිගේ තමයි යන්නේ. කොහොමඩක හුස්ම පේන්නේම නෑ. හුස්ම වෙනතත් තියෙන හුස්මක් ගන්න බෑ. මොකද ඒ තරම් පුදුමාකාර අර සිලිලාරයකට යනවා, කෝඩු භාගයකට යනවා, කෝල භාගයකට යනවා. ඉතින් කවදා හරි අපි මේ ඔක්කොම නතර කරලා නිකන් වාඩි වෙලා ඉන්න මොකක්වත් නැතුව සක්මන් කරලා ආයෙත් මේ වාඩි වෙලා ඉන්න විස්රාමයේ වාඩි වෙලා ඉන්න මේ මේ සමබර භාවය බලන්න බෑ. ඉතින් ඒ දෙන්න එනකොට සමහරලාට භාවනා පරියන්ක 50කටක් ගත කරන්න ඕනේ මේකට අනාතේ යන්න දෙන්න. ඉතින් මේ ටික පුළුවන් අපිට මරණ මොහොතක පුරුදු කරන්න. මේ ටික පුළුවන් අපිට ලෙඩ වුණොත් කරන්න. මේ ටික පුළුවන් අපිට වයසට ගියොත් කරන්න. මේ ටික කරලා තියෙන්න ඕනේ. මේ අනිවාර්යයෙන්ම වැරදි කරනවා. ඉන වෙන්නත් වටිනවා. ඉනවට වැඩන්නේ මොකද ඔක්කොම කරලා තියෙනවා. මෙන්න මේ ටික කරන්න කියන හොඳට හයි හති තියෙනදී තරුණ වයසේදී මේ ටික කරලා ඒක ඒ තරහා එන පරිචය අත්දැකීම මේ එක්ස්පීරියන්ස් එක ආවට පස්සේ තමයි භාවනා කරන්නේ. ඉතින් මුලින් අර කරන වැඩ ටික හරියට අතපය කපා ගන්නවා, කලබල වෙනවා, දඟලනවා. ඒකට කාදා hina වෙන්න වටින්නේ නැහැ. වචන ධර්ම හොරතක්. ධර්මයේ තියෙන හොරතක් හැම කෙනෙක් මෙතන කියලා. සරුවචන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනවා කියලා කරපු ටික බලනකොට මේ මෙච්චර දස පාරමිතා පිළිලා ප්‍රථම බැලුම් බලලා ජීගී අතහැරලා ඇවිල්ලා ඒ කරපු ටිකේදී මොනවද නොකලේ අන්තිම මොහොතේ ආවුනේ අර හත් අවුරුදු හත් දවසේ වයසේදී වත්මගුණ දවසේ පොරොපු ටික කෙරුවා නම් ඉවරනේ. ඒක ප්‍රතික්ෂේප කරා. ඒක ප්‍රතික්ෂේප කරලා භාවනාවට යන්න දෙන්න තටමනවා. පැහැදිලිව සඳහන් කරනවා දතර දත තියලා තද කරලා දිව උඩුතල්ලට තියලා හිර කරලා කිහිල්ලෙන් දාඩිය දාද්දී මුරුල් කළා අල්ලගෙන ඉන්නවා මේ නිවන හොයනවා. ඉතින් අපි ගැන කොහොමද කතාන්නේ? නිසා ඒකකවත් වැරද්දක් කියන්න බෑ. ඒක අපි තේරුම් ගන්න මේ දිගේ ඉන්වෙස්ට් කරන්න ඕනේ. මේ දිග අපි ආයෝජනය කෙරුවට පස්සේ තමයි අපිට තේරෙන්න පටන් අරගන්නේ. මොන දෙයක්වත් වෙන්න අරින්න අපිට දන්නේ වෙන්න හරිනවයි කියන එක ඔය කෘතිමව කරලා කරලා කරලා කරලා පුරුදු කරලම කවදා හරි අහම්බෙන් වගේ මේ මොනවත් නොකරුවට මේ ජීවිතේ ජීවත් වෙනවා. අන්න ජීවිතේ ජීවත් වෙන්නදලා ඒක දිහා සතියෙන් බලන් ඉන්නවා කියන එක වෙනම කලාවක්. ඒකෙදි ලොකු මොනචකමකින් ඔය අල්ලකින් රාශියකින් ඉතින් අපි ඔය ඔය ප්‍රශ්න කරුට අපි මේ විදිහට මේක පුරුදු කරන්න කියලා කිව්වට කවදා හරි ওই ප්‍රශ්න කරුව අපි හිතමු මේ හුස්මට යන්න දෙන්න. එතන මේ කයට ඉඳගෙන ඉලක නිසා නිකන් බලහින්කයි කරන්න තියෙන්නේ කියලා. ඒ කෙනාට කවදාද ඔය වගේ ප්‍රශ්න කරන තව කෙනෙකුට උගන්වන්න කියන දවසේ තේරෙයි. මේක කෙටියෙන් වලක ගන්න ක්‍රමයක් නෑ. එයා ඒ දේ විඳින්නම අරලා තමයි කරන්න තියෙන්නේ. එන කරන්න කමක් නෑ. කවදාද තේරුම් ගත්තට පස්සේ අහුවොත් එහෙම සමහරලාට මේ මට ඒ වගේ සිද්ධ වෙලා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මේක අදනේ තීරණය මම ඔච්චර කල් කරලා තියෙන වැරදිනේ කරලා ඉතින් මම නතර කරනවා මොකද්ද කරපු වැරද්ද මොකද්ද දැන් හරි. මෙන්න මේක මේක වැරදි මේ ටික හරි. ඉතින් උඹට මේක කාට හරි කෙලින්ම කියලා දෙන්න ඕන නම් කවදාත් ආහනන කරගෙන කොහොමද කියන්නේ? කියන්න බෑ. ඒ අත්තරදි ටික මත තමයි හදන්න දෙන්න පුළුවන් මාලිකාව. ඒ අත්තරදි ටික මේ මනසේ ඇතින් ධර්ම ගෞරවේ, ශ්‍රද්ධාවේ, ඇදහිල්ලෙන් කරන්නේ. ඉතින් බලහන් ඉන්න මනුස්සයර කියනවා ඔච්චරක කෙටින් කිව්වනම් ඉවරනේ. ආපු දවසේ ඕක කිව්වනම් අරනේ කියලා හිතන. එහෙම බෑ. අර අරත්තර දිටි කරහම යන්න ඕනේ. ඒක පටිච්ච සමුප්පන්න ධර්ම.